පසුගිය දේශනාවේ සිද්ධ කළා චක්කු විඥානයක් හටගන්න ආකාරය හේතුඵල ධම අනුව ඒක කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇති කරගන්න ආකාරය ඒ විඥානයේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන දැනගෙන දැකගෙන කම්මස්සකතා සම්මාදිට්ඨියත් විපස්සනා සම්මාදිට්ඨියත් චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මාදිට්ඨියත් ඇති කරගන්න ආකාරය පසුගිය සතියේ දේශනාව තුළ තියෙනවා. අද දේශනා කරනවා සෝත විඥානය, ගාන විඥානය, චිව විඥානය, කාය විඥාන, මනෝ විඥාන. කාලයේ හැටියට ඒ විඥාන කර්මයට අනුරූපව සකස් වෙන හැටි. හේතුන්ගේ ඵල හැටියට හේතුන්ගේ සකස් වෙන හැටි. ඒක විදර්ශනා නුවණින් දකින හැටි හා චතුරාර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ආකාරය. මොකද තාම අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මතාවයනේ චතුරාර්ය සත්‍ය. දුකයි කියන එක තාම තේරුන්නේ. ඒකට හේතුව තණ්හාවයි චන්දරාගයයි කියන එකත් තාම තේරුන්නේ. ඒ චන්දරාගයවත් තෘෂ්ණාව සහ මුලින් අයින් කළොත් සැනසෙල්ලක් ලැබෙනවා කියන කාරණයක් තාම පැහැදිලි වුණේ. නිරෝධයවත් නිවන. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකත් තාම හරියාකාරව පැහැදිලි වුණේ නැති නිසා අදත් බනහඬ වාඩි වුණා. නැත්තම් අද එන්නේ ගිය සතිය හරි ඔක අවබෝධ වුණා නම් අද බණ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව දවසක් බණ අහන්න අවශ්‍ය වුණොත් අදත් අවබෝධ නෝන නිසා. හොඳ මනසක් තියෙනවා ඇත්තට. කියන දේ තේරෙනවා. ඒක හොඳටම ඇති. කන ගැන දන්නවා. ඕනම කෙනෙක් දන්න. ඔව්. කන කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥප්තියක්. සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාප හඳුනාගන්න දීපු නමක් ඕක. කන කියන එක. තේරෙනවද? එහෙනම් ඕකේ සත්‍ය වචනේ මොකද්ද? සත්‍ය අර්ථය මොකද්ද? සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපය. ඒතර කන කියන සම්මුතිය අයින් කරන්න වෙනවා. ඒක සම්මුති වචනයක්. සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැඩය අඳුනගන්න දීපු නමක් කන කියන්නේ. එතකොට නිවැරදි දේ නම් ඕක නිපදවපු ඕක සකස් කරපු ද්‍රව්‍ය හතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ හතරේ තවත් තියෙනවා ස්වභාවයන් හතරක් වර්ණ, ගන්ධ, රස, ඕජා. ඕකට ගෝචර වෙන්නේ බාහිර ශබ්දයයි. වෙන කිසි දෙයක් ඕකට ගෝචර වෙන්නේ. කනෙන් රූප බලන්න බෑ. ගඳ සුවඳ දැනෙන්නෙත් නෑ. රසය විඳින්නත් බෑ. පහස දැනෙන්නෙත් නෑ. කනට දැනෙන්නේ ශබ්ද. ඒතර කනට නෙමෙයි දැනෙන්නේ සතර මහා ධාතුන්ට. බාහිර ශබ්දය කියන්නේ සතර මහා ධාතු. හරිද? බාහිර ශබ්දයක් යම් තැනක සකස් වෙලා තියෙනවා නම් හටගන්නවා නම් පිළියෙල වෙනවා නම් ඒකට ඔය සුද්දාස්ඨක කලාපයේ ප්‍රත්‍යයයි ප්‍රත්‍යය කියන්නේ උපකාරයි එහෙනම් ශබ්දය කියන වචනයත් අපි අයින් කරනවා ඒක සම්මුති වචනයක් සතර මහා ධාතු ඒතර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වෙනවා. බාහිර ශබ්දය මේකේ ගැටෙනවා. ඒතර ශබ්දය ගැටෙන්නේ කනේ. හැබැයි සතර මහා ධාතු සතර මහා ධාතුත් එක්ක සම්බන්ධ වෙනවා. දෙකේම නැති එකක් එනවා. මොකද්ද? සෝත විඥානය. ශබ්ද පිළිබඳව දැනගන්නා වූ සිතක් හැදෙනවා. එතකොට ඒ සිත මේ සුද්දාස්ත්‍රක කලාපයේ තිබ්බද? ශබ්දය නැමැති සුද්දාස්ත්‍රක කලාපයේ කලින් තිබ්බද? නැහැ. එතන තියෙන ශබ්දානුව ඒ ඵලය හටගත්තද? ඔව්. එහෙනම් ප්‍රත්‍යයට අනුරූප ඵලයක් උපදිනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර. උපකාර වෙච්ච ආකාරයක් ඇද්ද ඒ අනුව තමයි ඵලය හැදුවේ. සතර මහා ධාතුන්ගේ දුර්වලතාවයක් තිබ්බනම් මේ කණහෙවත් මේ සුද්දාෂ්ටක කලාපයේ දුර්වලතාවයක් තිබ්බනම් බාහිර සතර මහා ධාතුන් ගැටෙන්නේ යන්තම්. ඒතොර කියනවා මට යන්තම් ඇහුනේ. ඒතොර මට යන්තම් ඇහුණාද? එහෙම නැත්නම් අර බාහිර සතර මහා ධාතුන් මේ මේ සතර මහා ධාතුන්ගේ තියෙන දුර්වලතාවය නිසා මේකේ ගැටීම අඩු වුණාද? ගැටීම අඩු වුණේ. හොඳයි මේක විකෘතිම වෙලා තිබ්බනම් බාහිර ශබ්ද ලෝකේ තියෙන ඕන තරම්. හැබැයි ගැටෙන්නේ නැහැ. එතකොට සිත පහළ වෙනවද? එහෙනම් හේතුන්ගෙන්ද හටගත්තේ. හා එහෙනම් ඇයි ඔතනට වැරදි වචනයක් පාවිච්චි කරන්නේ? මට ඇහුණා කියලා. මං අහගත්තා. මට ඇහෙනවා. එහෙම කිව්වම හරිද? මේ හේතුඵල හේතුන්ට අනුව ඵලය හටගන්න ආකාරය ධර්ම මානසිකාරයෙන් දැකගත්තොත් දැනගත්තොත් හරිද? මොකක්ද හරි? ධර්ම මානසිකාරයෙන් කිව්වේ මම. ඒතර ධර්ම මානසිකාරයට අනුව සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීම තමයි බාහිර ශබ්දය නැමැති සතර මහා ධාතුන් මේ කන නැමැති සතර මහා ධාතුන් එක්ක ඒ ප්‍රත්‍යයට ඒ කියන්නේ උපකාරයට අනුවයි ඒ සිත හැදුනේ නැත්තම් කියන මට ඇහුන්නේ මොකද්ද කිව්වේ එහෙමත් කියනවා මට යන්තම් ඇහුනේ හරියට කියන්නකෝ එහෙමයි ආ මට හොඳට ඇහුණා දැන් කාටද ඇහුනේ යන්තම් ඇහුනේ කාටද දැන් හේතුඵලද හේතුඵල ධර්මතාවයක්ද සිද්ධ වුනේ? හේතුඵල කනේ සිත් නැහැ. කනේ කොහෙද සිත් තියෙන්නේ? බාහිර ශබ්දේ සිත් තියෙනවද? ඒත් නැහැ. හැබැයි ඒ බාහිර ශබ්දේ නැමැති සතර මහා ධාතුන් මේ කන නැමැති සතර මහා ධාතුන් එක්ක ගැටෙනවත් එක්කම දෙකේම නැති දෙයක් හටගත් එකට කියන සෝත විඥාන. ඒ සෝත විඥානයේ නාම ධර්මයක් එන රූප ධර්ම දෙක ප්‍රත්‍යද මේ නාම ධර්මය හදන්නේ. දැන් ඒක අහගත්ත කෙනෙක් නැහැ නේ. අහුණ කෙනෙකුත් නැහැ නේද? රූප ධර්ම දෙක නාම ධර්මයට ප්‍රත්‍යයයි. සෝත විඥානය කියන්නේ නාම ධර්මයක්. විඥානය කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවය. අරමුණ දැනගන්නේ විඥානය. ඒතර ඒක නාම ධර්මයක්. සිත සිතත් එක්ක පැටලිලා තියෙන යම් ධර්මතාවයක. ඒ කියන්නේ සිතුවිලි සිතහා සිතුවිලි වලට කියන්නේ නාම ධර්ම. එතනින් මෙහා තියෙන සියලුම ඒවා රූප ධර්ම. එහෙනම් සතර මහා ධාතුන් දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් නේ දෙන්නේ. දැන් දෙකේම නැති දෙයක් ආව නම් හේතුඵලද තියෙන්නේ. හේතුඵල නෙමෙයිද තියෙන්නේ. ඒතොර එහෙනම් මට ඇහුණා කිව්වොත් හරිද? මට ඇහෙනවා කිව්වොත් හරිද? අපි සම්මුතියේදී වචනේ පාවිච්චි කරන්න. සම්මුතිය සම්මුති ලෝකේ ජීවත් වෙනකොට මේ වචනේ පාවිච්චි කරන්න වෙනවා. තේරෙනවද මට ඇහුණා කියන එක? මට ඇහෙනවා කියන එක. හැබැයි ධර්ම මානසිකාර්ය නිවැරදිව ධර්මය තුල මනස තියෙනවා නම් දකින්න ඕනේ හේතු ඵල. ඵලය දක්නා නුවණ අත්තපටිසම්භිදේ ඥානං. හේතුව දන්නා නුවණ ධම්මපටිසම්භිදේ ඥානං. ඥාන දෙකක් උපදින්නේ. හේතුව දන්නා නුවණ ඵලය දන්නා නුවණ. ඒතර ඵලය මොකද්ද? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිට දැන් එතකොට හේතුඵල ධර්මය විශ්වාසයිද? මේ තමයි ආර්ය න්‍යාය. හේතුන්ගෙන් හටගත්තේ. කනයි શબ્දය නැත්තම් ඒ සිත හදන්න පුළුවන්ද? කවදාවත් හදන්න බෑ. විහිරි පුජ්‍යලය කියනද මට ඇහුණා කියලා. කියන්න බෑ. එහෙනම් හැබැයි සෝත විඥාණය තියෙන ආකාර තුනක්. කොහමද? දුප්පත් අසරණ අතු පැල්පල් පැල්පතක ඉන්න අය එහෙම දැකලා තියෙනවා. ඒ පැල්පත්වල ඉන්න අයගේ නිවසේ තියෙනවා යම් යන්ත්‍රයක්. ශබ්ද නිකුත් කරන යන්ත්‍රයක්. අපි කියමු පරගන රේඩියෝ එකක් කියලා. ආ. ඒකෙන් ශබ්ද නිකුත් වෙනවා. හැබැයි ඒක හරියටම පැහැදිලි ගොර ගොර ශබ්ද එන. එහෙම එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට හැදෙන විඥානයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර කණයි ශබ්දය නිසා හැදෙන සිතක් තියෙනවද ඒකට ඊට? හැබැයි ඒ සිත හීනයි. දවාලගේ නිවෙස් වල තියෙනවා යම් යන්ත්‍රයක්. ශබ්ද පිළිබඳ. හොඳ හොඳ සංගීත භාණ්ඩ තියෙනවා. හොඳ ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවා. ඒකේ නිකුත් වෙන හඬ ඊට වැඩිය මධ්‍යස්ථයිද? හොඳයි. රජ මාලිගාවල් වල සිටු මැදුරු වල මහා මන්දිර වලක් තියෙනවා. මේ කාමරෙන් භාගයක් විතර විශාල ඒවත්. ඊටාත්ම මනරම් මිහිරි ශබ්ද නිකුත් වෙන හැබැයි. ඒගොල්ලන්ටත් හැදෙන්නේ සිතක්ද? හීන මධ්‍යම ප්‍රනීත කියලා තුන් ආකාරයකට මේ සෝත විඥානය හටගන්නවද නැද්ද? කවුද ඕක තුනට බෙදුවේ? කවුද ඕක තුනට බෙදුවේ? ඇයි අර අතුපැලේ ඉන්න මිනිස්සයාට ඒ සෝත විඥානය උපදවා ගන්න බැරිද අර මහා මන්දිරවල ඉන්න අයගේ ආකාරයට කවුද ඒක අඩු කළේවල තියෙන්නේ? මධ්‍යම පැලැන්ති ඉන්න අයට ඒ මධ්‍යම ප්‍රමාණයෙන් ඒ සිත හදාගන්න හදලේවල තියෙන්නේ කවුද කෙනෙක්? කර්මයයි. මේ කනත් කර්මයෙන් බාහිර ශබ්ද කර්මයෙන් නෙමෙයි. බාහිර ශබ්ද සතර මහා ධාතුන්ගේ සකස් වීමක් විතරයි. එහෙනම් මේකත් කර්මයෙන්. එහෙනම් අර හීන මධ්‍යම ප්‍රණීතාකාරයට බෙදුවේ ඒකට කියන්නේ විපාකසිත. සොත විඥානේ විපාකසිතක්. අපි විපාකයක් නේ විඳින්නේ. කනේ ශබ්දහලා සතුටක් ආස්වාදයක් සොම්නසක් විඳිනවා. ඒතොර ඒ සතුට සොම්නස විඳින ආකාර තුන් ආකාරයිනේ. කවුද ඔක වෙනස් කරේ? දෙවියන්ගේ නිර්මාණයද? මහා බ්‍රහ්මයාමවල දෙවි. එහෙම උනත් අසාධාරණයිනේ. ඈ මේ තුන් දෙනාට තුන් විදිහකට හදලා ඉවල තියෙන්නේ. වැරදීනේ එහෙම කෙරුවා නන්නේ. එතකොට එහෙනම් මේක මොකක් මොකක් නිසා සිද්ධ වෙනවද මේ විපාක විඥානය පෙර කර්මය. දුක්ඛේ ඥාන. දුක දන්නවා. දුක්ඛ සමුදය ඥාන. ඒකට හේතුවක් දන්නවා. දුක්ඛ නිරෝධේ ඥාන. හේතු අයින් කරොත් ඵල නිරෝධ වෙන බව දන්නවා. ඒ නිවනයි කියලා දන්නවා. ඒ නිවනට යන මාර්ගය දන්නවා. සීල සමාධි ප්‍රඥා ආරියෂ්ඨාංගික මාර්ගය කියලා දන්නවා. උබ්බන්තේ ඥාන පෙර භවයත් දන්නවා. අපරන්තේ ඥාන. අනාගත භවයක් දන්නවා. මේ විදිහටම නෙමෙයිද අනාගත භවයට යන්නේ? පුබ්බන්තේ අපරන්තේ ඥාන. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාද ධර්මය දන්නවද? විද්‍යා. අවිද්‍යාව එදාට අවසන්. එහෙනම් පෙර කර්මයෙන්ද හටගත්තේ ඒ විපාකසිත එවස්සොත විඥානේ ඒකනේ තුන් ආකාරයකට බෙදලා තියෙන්නේ. එහෙනම් ඒ විපාක සිත හටගත්තේ කර්මයෙන්. කර්මයට හේතුවක් තියෙනවා. මොකද්ද කර්මයට හේතුව? තෘෂ්ණාව. තණ්හාව තියෙනවා නම් අවිද්‍යාවත් තියෙනවා. අවිද්‍යාව තණ්හා දෙක එකට එන්නේ. එහෙනම් තණ්හාව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තණ්හා තියෙනවා නම් උපාදානයක් තියෙනවා. තණ්හාපච්චය උපාදාන. එහෙනම් උපාදානයක් තියෙනවා. ඒතර අවිද්‍යාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, උපාදානයක් තියෙනවා. ඒ නිසා කර්ම කළා. හරිද? ඒ හේතුයෙන් අර ඵලයේ ඉපදෙව්වා. ඒ ඵලයෙන් ඒ ඵලේ නැවත හේතුවක් වෙලා සෝත විඥානයක් ඉපදෙව්වා. හරිද? තේරෙනවද මං කියන එක? වැටහෙනවද? එතකොට හේතුඵලද තියෙන්නේ? හ්ම්. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. එයි ආශ්‍රව කියන්නේ. තථාගතයන් වහන්සේ අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ ආශ්‍රක්‍ය සරඥානි උපදවාගෙන. ත්‍රිවිද්‍යා කියලා එකක් අහලා තියෙනවා. පූර්ව නිවාසන ස්මෘති ඥාන, චුති උප්පත්ති ඥාන, ආශ්‍රක්‍ය සරඥාන. සියලු ආශ්‍රවයන් ඡේ කරා. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. නැත්නම් එතකොට සෝත විඥාණයට ඒ කන හෙවත් මේ සුද්දාස්ත්‍ර කලාපයයි බාහිර ශබ්දයයි නිසා ඇති වෙන සිතට කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කැමති. ඇයි ඒ කැමති? මේ පිළිවෙල නොදන්න හින්දා කැමති. තේරෙන්නේ වැටහෙන්නේ අවබෝධයක් නැහැ අනවබෝධය නොදන්නාකම නොතේරෙනකම නොවැටහෙන නිසා කැමති වැටහුණා නම් අවබෝධ වුණා නම් තේරුණා නම් ඔකට කැමති වෙන්නේ නැහැ. හැබැයි සෝත විඥානය ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. ප්‍රිය කරනවා. ඒකනේ අර උපකරණ ටික ගෙනලා ගෙදර තියාගන්නේ. පියානෝ එකක් ලක්ෂ 4ක් 5ක් දීලා ගෙනල්ලා තියාගන්නේ. ඕකෙන් හඬ විතරනේ නිකුත් වෙන්නේ. සංගීත භාණ්ඩ ටික ගෙදර තියන් ඉන්නේ. නේ. ප්‍රිය කරන හින්දාද නැද්ද? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපච්චමාන උපච්චති. මහණෙනි තණ්හාව එතන උපදිනවා. ඒතර තණ්හාව එතන උපදිනවා නම් හේතු හදලානේ. හදලාද නැත්? එහෙනම් අවිද්‍යාවට හේතුව තෘෂ්ණාව, ඒ කියන්නේ ආශ්‍රව, ආශ්‍රව කියන්නේ චන්දරාගය. එතකොට දැන් මේ සෝත විඥාණයට චන්දරාගය තියෙනවද නැද්ද? ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒ සෝත විඥාණයට කැමැත්තෙන් ඇලිලාද? දැන් මොකද කරන්නේ එතකොට? ඒ samudāri satya. චන්දරාගය කියන්නේ samudāri satya. චන්දරාගය කියන්නේ තණ්හාව. ඒ samudāri satyයි. හරිද? එතකොට ඒ චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. චන්දරාගය කියන්නේ සිතුවිල්ලක් විතරයිනේ. එතකොට ඒ සිතුවිල්ල නාම ධර්මයක්. ඒ සිතුවිල්ල ශනේම් ප්‍රත්‍ය වෙනවා විද්‍යාවට. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒතර අවිද්‍යාව නැමැති නාම ධර්මයෙන් සනේම් ප්‍රත්‍ය වෙනවා සංස්කාරයක් උපදවන්න. ඒ පෙර කර්මයෙන්නේ මේක දැන් මේ සොත විඥාන තුන් ආකාරයකට හදලා ඉවු. ඒතොර ඒ කර්මය නැමැති නාම ධර්මයේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යය සංකාරපච්ච විඥාන. දැන් ඒතොර සෝත විඥාණය බැඳිලා තියෙන්නේ කායිකද? රූපයත් එක්ක. රූපය කිව්වේ සතර මහා ධාතු. ශරීරය. දැන් ශරීරයට අයිති කොටසක් නෙමෙයිද? ඒතොර දැන් මේක මූලික වෙලා උපදින සිත එහෙනම් මේකත් එක්කනේ සම්බන්ධ. ශරීරයත් එක්ක සම්බන්ධ. ඒතොර නාම රූප දෙකක ක්‍රියාවක් නේ තියෙන්නේ. සොත විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒතොර ඒක හදන්න උපකාර වුණේ මූලික වශයෙන් කන හේවත් සුද්දාස්ත්‍රික කලාපය. ඒතොර එහෙනම් ඒක බැඳිලා තියෙන්නේ කයත් එක්ක. ඒතොර එතන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? නාම රූප දෙකක්. අපි දිට්ඨි විසුද්ධියේදී පැහැදිලි කරගෙන ආවනේ හොඳට නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. එහෙනම් දැන් මෙතනදී පේනවාද නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. එතකොට එහෙනම් දැන් නාම රූපච්චය දැන් එතකොට දැන් කම්මස්සකත සම්මාදිට්ඨිය ආවද? ඒ කියන්නේ සෝත විඥානේ තුන් ආකාරයකට බෙදුවේ කවුද? මහා බ්‍රහ්මයාද දෙවියන් වහන්සේද එහෙම නැත්නම් කවුද? කර්ම විශ්ින්. ඒ තුන් ආකාරයක් හදලා එවල තියෙනවා. එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා නම් නාම රූපච්චය සලයතනා සලායතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය අන්න විඥානේ හදාගන්න ගිහින් දැන් දාලා තියෙන තැන බලාගන්න කොතනද ජරා දැන් නැද්ද ඒ පෙර භවයේ හැදුවනේ කර්මයට කර්මයක් කරලා න්යාවේ ආ එතකොට දැන් ජරා දැන් ලැබිලා මරණ ශෝක අයියෝ ඔය යන්ත්‍රය කැඩිච්ච ගමන් ශෝකනේ නැද්ද ලක්ෂ ගණනක් දීලා ගෙනවා මේක වැඩ කරන්නේ නැහැ නේ ශෝකය නෙමෙයි දෙන්නේ කනගාටුව හැඬීම වැළපීම ඔක හොරු ගත්තා මොකද්ද ශෝකය කනගාටුව හැඬීම වැළපීම නෙමෙයි දෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාස සම්බවಂತಿ ඔන්න ලැබිච්ච දේ මොකක් කරන්න ගිහින්ද ලැබුණේ? අර සෝත විඥාණයට ප්‍රිය කරන්න ගිහිල්ලා. එතකොට දැන් නාම රූප දෙක ක්‍රියාත්මක වුණොත් ආයතන 6 15 වෙනවම තමයි ඒක නවත්තන්න කාටවත් බෑ. නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. නාම රූපච්ඡසල ආයතන. දැන් ඉතින්දලා දිගටම ගියාම කොතනටද දාන්නේ? ජරා මරණ ශෝක පරිදේව. දැන් ඒකකටවත් කැමතිද? නැහැ. එයි. ඒව දුක්. එතකොට ගිහින් දාලා තියෙන්නේ එතනට නම් ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? ඒ තමයි දුක්ඛාරය සත්‍යය. ආර්ය සත්‍යය. එතනට ගිහින් නවත්තලා තියෙන්නේ දැන් නවත්තලා එතන තියෙන්නේ. දැන් ජරාව තියෙනවා. එතකොට ජරා මරණ, එතකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන තව විශේෂ හතරක් තියෙනවා නේ. නමුත් දැන් පවතින එක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස හම්බවಂತಿ. එතකොට අපි ආපස්සට හෙව්වනේ දැන් සෝත විඥාණය. ඒ කියන්නේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්න හේතුව මොකද? විඥානපච්චය නාම රූප. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ මේ නාම රූප දෙකට ප්‍රත්‍ය උනේ. නැත්තම් මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ තියෙන රූපයක් විතරයි. සත්‍ය ප්‍රතිසන් චුති ප්‍රතිසන්දි දෙක අනුව ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවේ සම්බන්ධ වුනේ නැත්තම් අර රූපයට ක්‍රියාත්මක වෙන්නේ ගර්භාෂයේ තියෙන යුක්තාණුවට ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒතර ඒක පැහැදිලිවම දේශනා කළානේ මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනේ. චුත වෙච්ච සත්‍යයේ ප්‍රතිසන්දි විඥානීය යුක්තාණුවට සම්බන්ධ වෙන්න ඕනේ. කරුණු දෙකක් සම්පූර්ණ වුණාට පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. කරුණු තුනම හරියට සම්පූර්ණ වුණොත් විතරයි ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් නැත්නම් ගන්න බැහැ. එහෙනම් එතකොට ප්‍රතිසන්දි විඥාණයට හේතුව සංස්කාරය. සංස්කාර කිව්වේ කර්මයත් එක්ක පැටලිලා ආපු විඥානය. විඥානයේ කර්මයත් එක්ක පැටලිලානේ ආවේ. ඒකනේ කර්මානුරූප වෙනවා කියන්නේ. ඒතර කර්මයත් එක්ක පැටලිලා ආපු විඥානය නම් ඒකයි ති කර්මයට. සංකාරපච්චය විඥානං කිව්වේ ඒකයි. හරිද? ඒතර සංස්කාර වලට හේතු අවිද්‍යාව. අවිද්‍යාවට හේතු ආශ්‍රව හේවත් චන්දරාගය. දැන් එතකොට මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඵලය දුකයි කියලා තේරෙනවා නම් හේතුන්ගෙන් හටගත්ත කියලා තේරෙනවා නම් වැටහෙනවා නම් හේතු අයින් කරගන්න. එතකොට දැන් හේතුව මොකද්ද මූල හේතුව? චන්දරාගයවත් තණ්හාව. ඒක samudāri සත්‍යයි. දැන් එහෙනම් සෝත විඥාණයට නැවත කැමතිද? දදින් පස්සේ කැමතිද? එහෙම වුණොත් මට කරන්න දෙයක් නැහැ. ඇයි? ඉතින් ආයි චන්දරාගයනේ. ආයි හේතු හදනවනේ. ඉතින් හේතු හැදුවොත් චන්දරාගය කියන්නේ ඔකට කියන්නේ කාමාශ්‍රව කැමැති. කාම කියන්නේ කැමැති. ඉතින් සෝත විඥාණයට කැමැති නේද? ඉතින් කාමාශ්‍රවයන්නේ. ඔක භවයෙන් භවයට පතනවා නම් භව ආශ්‍රව. ඔය පිළිබඳව නිවැරදිව දන්නේ නැත්නම් දිට්ඨි ආශ්‍රව. නේද? එතකොට දිට්ඨි ආශ්‍රවය නා අවිද්‍යාශ්‍රවක් තියෙනවා. එතකොට එහෙනම් චන්දරාගේ හේතු අයින් කරනවා අපි. චන්දරාගේවත් තෘෂ්ණාව අයින් කරනවා. එතකොට විද්‍යාව නැහැ අවිද්‍යාව. අවිද්‍යාව නැහැ විද්‍යාව. දැන් විද්‍යාව. ඒතර දුක්ඛේ ඥානං. එයි මෙතන ගිහිලා නවත්තන්නේ කොතනද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. එතනනේ නැවතුනේ ගිහිලා. විඥානයේ රූපයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒතර නාම රූප දෙකේ ක්‍රියාව තියෙන්නේ. කන කියන්නේ සුද්දාෂ්ටක කලාපයක රූප. එතකොට බාහිර ශබ්දයක් එක්ක හැදෙන සිත දෙකේම නැති දෙයක් කියන්නේ සිත සෝත විඥාණය. එතකොට නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්නේ. නාම රූප දෙක ක්‍රියාව පටන් ගත්තේ මවගේ ගර්භාෂයේ ඉඳන්නේ. එතකොට නාම රූපච්ඡය සලායතනන්නේ. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා නම් ආයතන හයක් පහල කරේ නැද්ද? ආ පහල කරන්නේ ආයතන හයක්. පුංචි අර කහ පාට පුංචි පොල් බැට්ටි තිනන නේද? පොල් මලේ තියෙනවනේ කහපට. ඕකේ නැද්ද කණයි, ඇසයි, නාසයයි, දිවයි, ශරීරයේ තියෙන සියලුම අංග ඔය චුන්ටි එකේ නැද්ද? ඒ කියන්නේ කලලේ. ඒතර අර පොල් චූටි කහපාට චූටි එකේ පොල් කටුව තියෙනවා, පොල් මුඩ තියෙනවා, පොල් ලෙල්ල තියෙනවා, පොල් මදේ තියෙනවා, පොල් වතුරක් තියෙනවා. පෙන්වන්න පුළුවන්. තියනවද නැද්ද? එහෙනම් අර පුංචි කලලේ ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. හැබැයි පෙන්වන්නේ බෑ. ඇයි? බොහොම චූටි කලලේ. අඟලෙන් කෝටි 3න් එකයි. කලලේ කියන්නේ. ඒතර අඟලක් අඟලෙන් කෝටි 3න් කෝටි 3න් එකයි. තේරෙනවද? එහෙනම් එතන ඔක්කොම තියෙනව නේද? එතකොට නාම රූප දෙක නේද පටන් ගත්තේ. අර ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ වුණත් එක්කම රූපේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තා නම් සිත පැටලිලා තියෙනවා මේකේ විඥානය ක්‍රියාව පටන් ගත්තද නැද්ද? ආයතන 6 පහළ වුණා නැද්ද වැඩිම නිසා. ඒ නිසා තමයි නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය දැන් මොනවද උරුම කළා දුන්නේ කතා කරන්නත් කැමති නැහැ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය හැබැයි දැන් උරුම කළා දීලාද ආපස්සට පරික්ෂා කරනවා පටිච්ච සමුප්පාදයෙන්. ආපස්සට පරික්ෂා කරාම නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥානයයි. ප්‍රතිසන්දි විඥාණයට හේතු හදාගත්ත කර්ම ටිකයි. ඒ කර්මත් එක්ක පැටලිලානේ බැස්සේ. එතකොට සංස්කාරපච්චය විඥානං. එතකොට සංස්කාර වලට හේතු අවිද්‍යාව. ඒ විද්‍යාව උපදවා ගත්තේ නැහැ තාම. ආශ්‍රව ප්‍රහීන කළා නැහැ එහෙනම් අවිද්‍යාවට හේතු ආශ්‍රවයි. ආශ්‍රව කිවි චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. එහෙනම් ඡන්ද කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන අවබෝධය තුල ඡන්ද රාගය අයින් කරගන්න. අයින් කරගන්න කොච්චර වෙලාවක් යනවද? එක චිතක්ෂණයයි. එයි. ඡන්ද රාගය කියන්නේ නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරයිනේ. සිතේනේ ගොඩ නැගෙන්නේ ඡන්ද රාගය. සිතින්නේ මේ අල්ලන් ඉන්නේ ඔක්කොම. එහෙනම් ඡන්ද රාගය කියන්නේ නාම ධර්මයක්. සිතත් එක්ක පැටලිලා තියෙන ඒ සිතුවිල්ල නාම ධර්මයක්. සිතුවිල්ලේ ආයස කොච්චරද? එක චිතක්ෂණේ. රූපේ ආයස චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තමයි චිතක්ෂණ 17ක් කියන්නේ. ඒනොත් එකක් තමයි සිතේ ආයස. තේරෙනවද? එහෙනම් එතකොට ඒ චන්දරාගය නැමැති සිතුවිල්ල හටගන්න කොච්චර වෙලාවක් යනවද? ඒක චිතක්ෂණයයි. අයින් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් අයින් කරන්නක එක චිත්තක්ෂණය. එතන ඉවරයි. කවදා හරි කරන්න වෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපච්චමාන උපච්චති. මහණෙනි. සත විඥාණයට ප්‍රියයිද? තණ්හාව එතන උපදිනවා. තණ්හාව එතන උපදිනවා විතරක් නෙමෙයි තණ්හාව එතන ලගිනවා. ඇයි? ආයෝනි. ආයෝනි. ආයෝනි. අහන්න. ඕනේද නැත්ද? ආයත්වනේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එතන පැලපදියම් වෙනවා. නිතරම අහන්න ඕනේ ඔක. අහන්න ඕනේනේ. ඔව්. නිකන් හරි හොඳට ඔය සින්දුවක් හරි හොඳ දෙයක් හොඳට අහගෙන ඉන්නකොට විදුලි විසන්දි වෙනවා. විදුලි බල මණ්ඩලයටම බයිනවා. නැත්. ඔව්ද නැත්. ඒ එතකොට ඒ තරහ ක්‍රෝධ ඒ සිතුවිල්ල ආවේ ප්‍රිය කරන්න ගිහින්ද නැද්ද? එහෙනම් ලෝභය නේද ද්වේෂයටත් ප්‍රත්‍ය වෙන්නේ. ලෝභයයි ද්වේෂයයි මෝහයට ප්‍රත්‍ය වෙනවා. ආ. එතකොට ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන්නේ අකුසල මූල ධර්ම. හොඳයි චන්ද්‍රාගය අයින් කරොත්. ආශ්‍රව නැහැ. ආශ්‍රව නැත්තම් විද්‍යා අවබෝධය තුල ආවේ. ඒතර කම්මස්සගත සම්මාදිට්ඨි. කර්මයට අනුරූපව කියන එක දැක්කා. එයි පෙර කර්මයේනේ. මේ අර තුන් ආකාරයකට බෙදී එහෙනම් කම්මසගත සම්මාදිට්ඨිය. හේතුඵල දර්ශනය විපස්සනා සම්මාදිට්ඨිය. ඒ ආර්ය න්‍යායයි. දැන් හේතුඵල නෙමෙයිද මේ තියෙන්නේ? ඒ විපස්සනා සම්මාදිට්ඨිය. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන්නේ දුක්ඛාර සත්‍ය. සත්‍යද සත්‍යද? ඒකයි ති දුකට නම් ඒක ඒක සත්‍යක්. එතන ගිහින් නවත්තලා තින්නේ. එහෙනම් ඒක දුක්ඛාර සත්‍යයි. එහෙනම් චන්දරාගය හේවත් තෘෂ්ණාව කියන්නේ samudāre සත්‍යය. හරිද? දැන් මොකද කරන්නේ? samudāය අයින් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ හේතු අයින් කරන්න. ඵල නිරෝධයක් අවශ්‍ය නම් දුක්ඛ දෝමනස්යන්ට කැමති නැත්නම් ජරා මරණ වලට කැමති නැත්නම් ශෝක කනගාඩු වලට කැමති නැත්නම් චන්දරාගය අයින් කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ අර දාරු චිරියට කියපු එක එනවා. සුතේ සුතමත්තා ඇහුණනම් දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඇහුණනම් ඇහුණනම් යනවා විතර්කවලට. කල්පනා කරනවා ඇහිච්ච දේ පිළිබඳව. ඊට පස්සේ යනවා ਵਿਚාරවලට. සොයා බලනවා. සොයා බලනවද නැහැ? කල්පනා කරනවා සොයා බලනවා. කල්පනා කරනවා සොයා බලනවද? නැවත නැවත නැවත කල්පනා කරනවා නැවත නැවත සොයා බලනවා විඥානයේ කර්ම විඥානයක් කරගන්නවා. ඇයි බලවත් කරනවනේ? විතර්කයෙන් බලවත් කරනවා, ਵਿਚාරයෙන් බලවත් කරනවා. එතකොට අර සෝත විඥාණය කණයි ශබ්දය නිසා හටගත්ත සෝත විඥාණය විතක්ක ਵਿਚාර දෙකෙන් බලවත් වුණාද කර්ම විඥානයක් දැන් බලවත් කරන්නේ නැහැ කොහොමද විතර්ක කරන්නෙත් නැහැ ਵਿਚාර කරන්නෙත් නැහැ කල්පනාත් නැහැ සොයා බලන්නෙත් නැහැ ඇහුණා නම් ඇහුණා එතනින් ඉවරයි අද ඉඳලා එහෙම ගන්න බෑ නැත්නම් අද ජීලා ගෙදර හොයනවා සාහන්ට හොඳ ඒවා ආ තවත් භවයක් හදනවා. තව භවයක් හදනවා. එහෙනම් භවයෙන් තව භවයක් හදා ගන්නවද? මේ භවෙන් නිදහස් වෙනවද? සසරෙන් නිවනට බණ කියන්නේ. සිතුවිල්ලක් විතරයි නෙමේ ඉන්නේ. සිතුවිල්ලක් විතරයි ඉන්නේ. සතා මරන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. මරන්න හැදෙන සිතම එපා කියන සිත අරන් නැකිට්ටනම් ඉවරයිනේ. හොරකම් කරන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. සිතුවිල්ල පහළ වුණාද? නෑ එපා කියන සිත අරන් නැකිට්ටනම් එතන ඉවරයිනේ. ලාමක සේවනයක් කරන්න ඒ සිත ප්‍රධාන වෙන්නේ එපා කියන්නේ සිත එපා කියන සිත අරන් අයින් වුණා නම් සිල්වත් නෙමෙයිද බොරුවක් කියන්න ඒත් වෙන්නේ සිතක් එපා කියන්නේ සිතක් එපා කියන සිත අරන් නැගිට්ටනම් මොකද වෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය බොණ්ඩ කියන්නේ සිත එපා කියන්නේ සිත බොණ්ඩ කියනම සිත බොණ්ඩ කියන සිතම එපා කියන සිත අරන් නැගිට්ටනම් මොකද වෙන්නේ? ආයිත් බොන්නේත්. මේ සිත නේද මේ? නොපෙනී ඉඳගෙන අපිට කරන මහා විනාශය. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය අහලා තියෙන හොඳට නේ. ප්‍රධාන මොකක්ද? ශ්‍රේෂ්ඨ මොකක්ද? හදන්න කිව්වේ මොකක්ද? සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. සතිට්ඨ හ්ම් මොකක්ද හදන්න කිව්වේ? හදන්නේ නැත්තේ මත් ඒකමනේ. ගේ හදන තට්ටු තුනට විතර. ඒකට අවශ්‍ය කරන සුඛෝපභෝගී බඩු ටිකක් හදාගෙන තියාගෙන ඉන්නවා ලස්සනට. වටේට තාප්පත් ගහගෙන ඉන්නවා CCTVත් හයි කරන් ඉන්නවා. නැද්ද? චන්දරාගේ වැඩෙනවද? අයින් වෙනවද? ඒ සිතුවිල්ලක් නේ. කමන්නේ ඒ ප්‍රශ්නයක් නෑ. පරිහරණය කරන්න එපා කිව්වේ නෑ බුදුරජාන් වහන්සේ. තමන් පෙර සංසාරේ කරගත්ත කර්මානුව Tamanට ලැබෙනවා නම් යම් දායාදයක් ඒ දේ බාර ගන්න. අපටත් එහෙම කියලා තියෙනවා. ඒක කර්ම දායාදයක් හැටියට බාර ගන්න හැබැයි ඇලෙන්න හ්ම් ඇලුනොත් ඇලුනොත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්වන්නේ. රාමේශ්වර මෙසුබ කියලා සුවිසල් මන්දිර තුනක් තිබ්බා. ඉතින් බුදු වුණාට පස්සේ එතනට යන්න තිබ්බයි. මේ ගහක් යටයි මේ වළං හදන ගෙවල් වලයි කුඹල් හලේ මේ මේ මහ කැලේ කොහෙද හිටියේ? ඒක අපිට පෙන්වන්නේ නේද? ඒතකොට චන්දරාගය තිබ්බද නැද්ද? ආ? ඒතකොට සෝත විඥාණයට අපේ චන්දරාගය තියෙනවද? තියෙනවද? සෝත විඥාණයට කියන්නේ කනයි ශබ්දය නිසා හැදෙන සිතට චන්දරාගය තියෙනවද? දැන් නැහැ නේ. දැන් නැත්තම් මෙතන ඉවරයි. කන නිවුණා. තේරෙනවද? දැන් නිවා ගන්න කවත්. එතන තමයි ගැටලුව තියෙන්නේ. කැමති දවසක පුළුවන් නිවා ගන්න. ධර්මයේ තියෙන විවෘතව. දැක්ක අවබෝධ කරගත්තා. ආ මේක ගිහින් නවත්තන්නේ දුක කියන තැන මම මොකටද ආයි දුක කැමති වෙන්නේ? මේක සත්‍යයක්. මේක ආර්ය සත්‍යයක්. මේ හිත හැදුවොත් තමයි මං එතනට යන්නේ. මම මේ හිත අයින් කරනවා. එළෙන සිත මන් නොඑළෙන සිතක් බවට පත් කරගත්තා. සැනසෙල්ලක් නැහැ කියලා හිතනවද? ද තියෙනවා කියලා හිතනවද? සැනසෙල්ලක් තියෙනවා. සැනසෙල්ල නැත්තේ හොයන්න යන තැන. හොයනවද? මොනවද හොයන්නේ? විතර්ක. ਵਿਚාර. කල්පනා කරනවා සොයා බලනවා. කල්පනා කරනවා සොයා බලනවා. හ්ම් කල්පනා කරනවා සොයා බලනවද? අර හටගත්ත සිත බලවත් වෙනවා. බලවත් වුණාද සිත කර්ම විඥානයක්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? කර්ම කියන කැල කපලා දාන්න. එතන ඉවරයි. විඥානය හැදිලා යයි ඉවරයි. ඒ ෂණයක් තුල හැදිලා නැති වෙලා යනවා. අපි මොකද කරන්නේ? විතක්ක ਵਿਚාර දෙකෙන්. කල්පනා කරලා සොයා බලලා මොකද කරන්නේ? අර හටගත්ත විඥානය දැන් කෙනෙක් බැන්නා කෙනෙක් දොස් කිව්වා නින්දා කළා. දැන් ඔක කොහෙන්ද ගත්තේ? මේ සතර මහා ධාතු අර පිට කරපු වචනයෙන් පිට කරෙත් ඒ ඒ શબ્දය සතර මහා ධාතුන්. ඒතොර ඒ සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වුණා. ඒ අනුව සිතක් හැදුනා. දැන් මොකක්ද උනේ? දැන් විතර්ක වලට යනවා. කල්පනා කරනවා. මෙයා මට බැන්න, මෙයා මට දොස් කිව්වා, මෙයා මට නින්දා කෙරුවා. මන්ට මේගොල්ලන්ට දෙන්න ඕනේ මොකක් හරිනේ. පාඩමක් උගන්වන්න ඕනේ. නෝ අහුවෙන්නේ නැත මටත් කොයි වෙලේ හරි. විතර්ක කරනවද නැද්ද? විචාර කරනවද නැද්ද? කල්පනා කරනවා, සොයා බලනවා. පෘථග්ජන පුච්චලයා වැඩෙන්නේ කෙලස් නෙමෙයිද? වැඩෙන්නේ කෙලස් නෙමෙයිද? හරි. ඉතින් දැන් බලවත් එක්කෙනෙක් නම්. දැන් බලන්න මෙයාට බයින්ඩත් බෑ, මෙයාට ගහන්නත් බෑ. ගැහුවත් ආයි තව ලොකු දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බයින්ඩත් බෑ, ගහන්නත් බෑ, මොනවාක්වත් කරන්න විදියක් නැහැ. උන්ට හුනියමක්වත් කරන්න ඕනේ. මිනිහලු ටිකක් හරි ජීවම් කරලා දාන්න. වෙනවද නැද්ද සමාජෙ? ආ? දැන් විඥානය කර්ම විඥානයක්ද නැද්ද? සිතුවිල්ල එතනම අයින් කරා නම් ඉවරයි නේ. ඒ සිතුවිල්ල හටගත්ත තැනම අයින් කරගත්තා නම් විතර්ක ਵਿਚාර වලට යන්නේ නැතුව එයත් එක පැටලි පැටලි පැටලි පැටලි යනවද? ඒකට හොඳ උදාහරණේ සේරි වාණිජ ජාතකයේ ඉඳලා දැන් අවීචිය දක්වාම කොහෙද ගියේ? අර රත් රන් තැලියට ආ ඒකට බැඳ වෛරේ සංසාරය අති දීර්ඝ කාලයක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ගල් පෙරලලා ආ විවිධාකාරයේ නිඳා කළා අපහාස කළා මරන්න හදලා අජාසත්තට කිව්වා ඔබ තාත්තමල්ලා රජවයා මම බුදුරජාණන් වහන්සේ මල්ල බුදු වෙනවා. දැන් හරිද? වෛරය, ද්වේෂය. එතකොට ඒ හටගත්ත සිතුවිලි නේද? එහෙනම් මේ සිතුවිල්ල අපිට මොකද්ද කරන්නේ? යහපතක්. නෑ. ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන තැනට ගිහින්ද දානව නියත වශයෙන්ම දානවා. දානවද? ඒක දුක්ඛාර සත්‍යයයි. එහෙනම් ඒ සිතට ඇලෙනවද? චන්දරාගය තියෙනවද? ඒ සමුදාය සත්‍යයයි. ඒතර samudāri සත්‍ය සමුදය මොකද කරන්න කිව්වේ බුදුරජාන් වහන්සේ. සමුදය හේතු අයින් කරන්න කිව්වා. සමුදය කිව්වේ හේතුයි. හේතු අයින් කරන්න කිව්වා. කවද්ද අයින් කරන්නේ? අද. ඒක අද පුළුවන් කාලයක් නෙමෙයි ඒකට. හැබැයි හෙටත් පුළුවන්. ලබන සතියෙත් පුළුවන්. ලබන අවුරුද්දෙත් පුළුවන්. ලබන අවුරුද්දෙත් පුළුවන් ඕන. හැබැයි මායාවත් මොකද කරන්නේ ඉතින් ඉස්සෙල්ලා. ආ එයා එන වෙලාව දන්න. එන දිනේ, එන තැන, එන ආකාරය මේක නම් මුකුත්ම දන්නේ එහෙනම් මේ චන්දරාගය කියන එක හෙට අයින් කරගන්න ඕන එකක්ද දැන් අයින් කරගන්න ඕන එකක්ද? අදරයට ගිලම්පස ටිකක් වළඳන්න මම ඉදී කියලා මම නම් දන්නේ. මං හිතන්නේ එහෙමත්. ඉදීද? කවුද සහතිකයක් දෙන්නේ? ආ? එහෙනම් මේක කවද කරගන්න ඕන එකක්ද? අද මේ දැන් මේ මොහොත කරගන්න ඕන එකක්ද? එහෙ නැත්නම් ගෙදර ගිහිල්ලා බලලා කල්පනා කරලා බලලා හිතලා බලලා තව සුමානයක් විතර කල් අරගෙන <laughs> කරගන්න එකක්ද? එහෙම නැත්නම් මේ දැන් කරගන්න ඕන එකක්ද? ආ හැබැයි හොඳට විමසලා බලන්න. අවබෝධයෙන් ඕනේ. අවබෝධය අපදාට අවබෝධය තුල අතහැරෙනව නැත්නම් කොච්චර කිව්වත් මේක අතහරින්නේ නැහැ. මේ චන්දරාගය අයින් කරන්නේ මොන විදියට කිව්වත් අවබෝධය තුල අයින් නිකම්ම අයින් වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ අවබෝධය පිණිස දහම් දෙසුවේ. එතකොට දුක්ඛාරය සත්‍යයක් කියන එක අවබෝධ වුණත් අවබෝධ වුණා නම් නිවැරදිවම Taman ඒ දුකට ආයි කැමති වෙන්නේ නැහැ. එහෙනම් මේ හේතුවෙන් තමයි මේ දුක හටගත්තේ මේ චන්ද රාගයවත් තෘෂ්ණාවෙන්ම තමයි මේ දුක හටගත්තේ කියන එක Tamanට නිවැරදිවම ප්‍රත්‍යක්ෂයි. එතකොට කර්මයට අනුරූපයි කියන එක නිවැරදිව දැක්කා. ඒ කම්මසගත සම්මාදිට්ඨි හේතුඵල දර්ශනය හේතුඵල දැක්ම විපස්සනා සම්මාදිට්ඨි අර අනාගතයට පරීක්ෂා කරලා බැලුවා ඉදිරියට පරීක්ෂා කරලා බැලුවා ඒ දුක්ඛාරය සත්‍යය කියලා ඒක අවබෝධ කරා ආපස්සට පරීක්ෂා කරලා බැලුවා හේතුව හේවත් samudāre සත්‍යය කියලා අවබෝධ වුණා හේතු අයින් කරොත් ඵල නිරෝධයක් කියන එක දැක්කා ඒ නිවනයි කියන එක ආපු මාර්ගය මොකද්ද දැන් තියෙන ආපු මාර්ගය පන්සිල් දුන්නා මං දුන්නනේ එකඟ සිතින් බණ ඇහුවද සෝවාන් වෙලා නැගිට්ටා හේතුඵල ධහම තියෙන සෝවන්. අනේ පිළිසිරිතුමාට එදා කිව්වා. හේතුඵල ධහම පටිච්ච සමුප්පාදය අවබෝධද නිවැරදිව දැනගත්තද දැකගත්තද? ගෘහපතිය කැමතිනම් අපාය ගමන මම නැවැත්තුවා කියලා. නිරය ගමන නැවැත්තුවා. තිරිසන් ලෝකයට යන ගමන මම නැවැත්තුවා. പ്രേත ලෝකයට යන ගමන මම නැවැත්තුවා කියලා Tamanටම කියාගන්න කිව්වා. පටිච්ච සමුප්පාද ධර්මය දැනගත්තද දැකගත්තද අර විදියට Tamanටම කියාගන්න කිව්වා. දැන් එහෙම Tamanටම කියාගන්න බැයිද? ආ එහෙනම් ඒ පුළුවන් නම් අපි එතනට එන්න නම් අවබෝධ කරන්න ඕනේද නැද්ද? පටිච්ච සමුප්පාදය තුල සියල්ල තියෙනවා. අංග 12ක් තියෙනවා. ඔය 12ම ඵල විතරක් නෙමෙයි හේතුත් ඔය 12ම තමයි. නිරන්තරයෙන් උත්සාහ කරන්න. ඔය තියෙන්නේ අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්, සංස්කාර කියන්නේ නාම ධර්මයක්, විඥාන කියන්නේ නාම ධර්මයක්, නාම රූප කියන්නේ නාම රූප දෙක, සතර මහා ධාතු හා සිත හා සිදුවිලි, සලායතන ආයතන 6 කියන්නේ පහක් රූප, මන ආයතන නාම. එතකොට ස්පර්ශ කියන්නේ නාම, හයම නාම, වේදනා කියන්නේ හයම නාම, තණ්හා කියන්නේ හයම නාම, උපාදාන හතරක් තියෙන උපාදාන හතරම නාම. එතකොට කර්ම ඒත් නාම, උප්පත්ති භව තියෙනවා නාම රූප දෙකම නාම ධර්මයන් විතරක් තියෙනවා අරූප තලවල වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ අරූප තල හතර තව තියෙනවා ඒකෝකාර භව කියලා අසඤ්ඤ තලය කියලා එකක්. ඒකේ රූප භවයක් විතරයි තියෙන්නේ. කොතන ගියත් තියෙන්නේ නාම රූප දෙකක්. එහෙනම් මේ 12 හොඳට හොයන්ට මේ හේතුයෙන් මේ ඵලය හට ගන්නවා. සංස්කාර නැති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. විද්‍යාව උපදවා ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මුති හේවත් ප්‍රඥප්ති තුල සිත පවතිනවාද පහසුවේ අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරේ හේතුඵල ධහම කෙරේ පැහැදිලිව සිත පවතිනවාද විද්‍යාව. දැන් අවිද්‍යාවෙන් මොකටද දෙන්න ඕනේ? දැන් අවිද්‍යාව හිටිය ඇති. දැන් අවිද්‍යාව ඉඳලානේ මේ දුක් ටික උරුම කරගෙන තියෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව මේ උරුම කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් උපදවා ගන්න ඕනේ මොකද්ද? විද්‍යාව. එහෙනම් විද්‍යාව උපදවා ගන්න බණ කිව්ව සසරින් නිවනට. ධර්මදේශන අවසන් කාලෙට. පැහැදිලිද කියපුවා? ආ? අවබෝධයෙන් නැගිටින්න. ඒ ප්‍රඥාව. සීල සමාධි එකඟ සිතින් නම් බණ ඇහුවේ සමාධි. සීලයක පිහිටලා වාඩි උනේ. වාඩි වෙලා සීලයක පිහිටියා. අවබෝධයෙන් නැගිටින නම් ප්‍රඥා. හරිද ඒක? පියවර තුනයි. ඉතින් ඔක අමාරු කාර්යයක් නෙමෙයි. හැබැයි නිකන් හිටියොත් නම් අමාරුයි. උත්සාහ කළොත් අමාරුවක් නැහැ. උත්සාහ කරන අවබෝධයක් තියෙන මේ හේතුඵල ධර්ම.